එකල්හි පංච පංචස්කන්ධ වඩුව ආයුෂ්මත් උදායි තෙරුන් වෙත එළඹියේ එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැළඳ වැඳ එකත් පස්ස හුන්නේ එකත් පස්ස වුන් පංචස්කන්ධ වඩුව ආයුෂ්මත් උදායි තෙරුන්ට මේ කීහ වාංශ උදායි තෙරණුවනි කෙතෙක් වේදනාව භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දා උදයි අනේ එතනදී ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදී. සුව වේදනා, දුක් වේදනා, මැදිහත් වේදනා. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ කී කල්හි මේ පංචස්කන්ධ වඩුවා ආයස්මත් උදායිතරුන්ට මේ කීහ. වහන්ස උදායිතරුණුවනි භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරන ලදී. සුව වේදනා, දුක් වේදනා වේදනා දෙකක් භාග්‍යතුන් වහන්සේ විසින් වදාළාදී. වහන්ස යම් මේ නොදුක් නොසු වේදනාවක් වේනම් මෙය සාන්තෝ ප්‍රණීතෝ සුවේහිලා භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන්නලාදී. දැන් උදාය තෙරුන් වහන්සේට මේ පංචස්කන්ධ වඩුව ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ වේදනා තුනක් වදාරුවේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළේ වේදනා දෙකක් බව. එතනදී මේ පංචස්කන්ධ වඩුව විසින් දේශනා කරනවා ප්‍රකාශ කරනවා ඒ සාන්ත වූ ප්‍රනීත වූ අර නොදුක් නොසු වේදනාව බුදුන් වහන්සේ විසින් නොවදාරන බව සුව වේදනාවක් අර නොදුක් නොසු වේදනාව බුදුන් වහන්සේ විසින් වේදනා ආකාර දෙකයි ප්‍රකාශ කරන්නේ තුනක් නැති බවත් මෙතනදී මේ පංචස්කන්ධ වඩුවා විසින් උදායිතරුන්ට ප්‍රකාශ කරනවා මේ විදිහට මේ දෙදෙනා අතර මේ විසංවාදයක් සංවාදයක් බවට පත් වෙනවා ඒ කියන්නේ තෙවතාවක්ම මේ උදායිතරුන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ වේදනා තුනක් ප්‍රකාශ කළ බව ප්‍රකාශ කරනකොට මේ පංචස්කන්ධ වඩුවා විසින් කියනවා ආයුෂ්මත් උදායතරුන්ට මේ වේදනා දෙක තුනක් නොව දෙකක් පමණක් ඇති බව. මෙන්න මේ දෙබස මෙන්න මේ දෙබස තෙවනුවද පංචස්කන්ධ වඩුවා ආයුෂ්මත් උදායතරුන්ට වහන්ස උදාය තෙරණුවනි භාග්‍යතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි කියලා මෙන්න මේ කියන මෙන්න මේ ප්‍රකාශය. ආනන්ද තෙරුන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේට මේ මේ ආනන්ද තෙරුණෝ පංචකද සමගයතු මේ මේ දෙබස කතා සංලාපය ඇසෙනවා. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය. එකත් පස්ව වුණ ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ පංචස්කන්ධ වඩුවා සමග ආයුෂ්මත් උදාය තෙරුන්ගේ ඒ කතා සල්ලාපයේ යන්තාක් වීද ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේට සැලකල ආනන්ද පංචස්කන්ධ වඩුවා උදාය මහණුගේ ඇත්තවුම දහම්ය නොපිළිගත්තේ ආනන්ද උදායි මහනද පංචක්කන්ද වඩුවාද ඇත්තවුම දහම්ය. ඒ දෙකම බුදුන් වහන්සේ විසින් ඒ වගේම කියනවා නොපිළිගත්තේ. ආනන්ද මා විසින් ණය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා තුනකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා පහකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා සයකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා අටලසකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදී. මා විසින් ණය වශයෙන් වේදනා අටෝ රාශියකුදු කියන ලදී. ආනන්ද මෙසේ මා විසින් ධර්ම ණය වශයෙන් දේශනා කරන ලදී. ආනන්ද මෙසේ මා විසින් ණය වශයෙන් දේශන ලද දහම් ඇති කල්ලි යම් කෙනෙක් ඔවුන්ගේ සුභාසිතේ සුලපිත එක්ව නොහඟන්නා වූනම් නොඅනුදන්නා වූනම් නොපිලිගන්නා වූනම් ඔවුන් විසින් හටගත් දබර ඇත්තාහු හටගත් කලා ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුන් ඔවුන් මෝසත් වලින් විදගනිමින් වෙසෙන්නාහයි මේ කැමැති විය යුතුය ආනන්ද මෙසේ මා විසින් ධර්මයේ ණය වශයෙන් දේශනා කරන ලදී ආනන්ද මෙසේ මා විසින් ණය වශයෙන් දේශනා කරන ලද දාම ඇති කාලේ යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාසිතයේ ඒ ඒ අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් සමග සතුටු වන්නාහු විවාද නොකරන්නාහු කිරිහාදිය මෙන් එක් වූහා ඔවුනොවුන් ප්‍රියයසින් බලමින් වෙසෙන්නාහයි මේ කැමැති විය යුතුය. එතන බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇත්තටම දැන් මේ උදායතරුන් වහන්සේ වේදනා දෙකක් ගැන කතා කරා. පංචස්කන්ධ වඩුව වේදනා දෙකක් ගැන කතා කරා. උදායතේරුන් වහන්සේ වේදනා තුනක් පැහැදිලි කරා. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ නොව ඊටත් වඩා ඒ කියන්නේ මා විසින් ණය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. වේදනා තුනකුදු කියන ලදී. වේදනා සය පසකුදු කියන ලදී. වේදනා සයකුදු කියන ලදී. වේදනා අටලසකුදු කියන ලදී. වේදනා අටෝ රාශියකද කියන ලදී. එතකොට මේ අපි වුණත් හිතන්නේ ආ මේ වේදනානේ සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා වේදනා තුනයි කියලා. නමුත් බුදුන් වහන්සේ මේ වේදනා බැලුවහම අපිට පේනවා මේ සූත්‍රය බැලුවහම පේනවා බුදුන් වහන්සේ එහෙම සීමාවක් එහෙම එහෙම තුනයි කියලා අන්තයකට ගිහිලා නැහැ. වේදනා ආයතන වලින් එන පංචායතන වලින් එන වේදනාත් පහක් විදිහට පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි ඇස රූපයත් ඇසේ විඥානයත් විදිහට ආයතන 6ට විඥාන අපිට හම්බ වෙනවා ඒ ඒ ඒ අටලොස් ධාතු කියන තැන. ඒ කියන්නේ ඇස රූප ඇසේ විඥානය කියන ඒ ආයතන 6ට 18ක්. ඒ අටලොස් විඥානයක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වේදනාවන් ගැන පැහැදිලි කරනවා. මේ විදිහට වේදනාව ආකාර කිහිපයකට පැහැදිලි කරනවා. ඉතින් අපි වේදනාව මේ තුනයි තියෙන්නේ කියලාම එහෙම කියන්න පුළුවන් කමක් කිසි කෙනෙකුට නැහැ. මේකේ තවත් දෙයක් තියෙනවා. මේ විදිහට කියන්නේ මේ මේ සූත්‍රය ගන්න හේතුවක් තියෙනවා. මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ දිගින් දිගට පැහැදිලි කරගෙන යනවා නිරෝධ සමාපත්තිය කරාම. ඒකයි මේකේ තියෙන වටිනාකම. අපි මේක දැනගත යුතුමයි. අපි එක්වරක් හෝ මේ සූත්‍ර හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට අපිට පිරිසිදු වෙනවා. අපේ යම් කිසි දෙයක් තියෙනවා නම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ පිරිසිදු වෙනවා. ආනන්ද මේ කාමගුණ පසකේ කවර පසෙක් දෙයත් අපි බලමු දැන් බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන ආකාරය. ඊට කැමති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූපයෝ කනින් දත යුතු ශබ්දයෝ නහයෙන් දත යුතු ගන්ධයෝ දිවෙන් දත යුතු රසය ඊට කැමති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දත යුතු පහස්ය මොහු පස්කම් ගුණයෝය ආනන්ද මේ පස්කම් ගුණ නිසා යම් සුවයක් සොම්නසක් උපදී නම් මේ කම් සුවයයි කියනු ලැබේ ආනන්ද යම් කෙනෙක් පරම සාන්ත සුවය වූ මේ සොම්නස විඳිති මෙසේ කියන්න වුණම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි ඒ කවර හේන්දයත් ආනන්ද මේ සුවයට වඩා ඊතා කැමති වූ ඊතා ප්‍රණීත වූ අන් සුවයක් ඇත. අද බුදුන් වහන්සේ කියන මේ ආයතන පිනවීම සුවයට වඩා යහා ගිය සුවයක් තියෙනවා කියලා. අනේ ආයතන පිනවීමේ සුවය කියන්නේ ගේහසිත සෝමනස්සේ. ඒ කියන්නේ ගිහියාගේ ස්වභාවය. අපි එහෙම තමයි අපි සාමාන්‍යයෙන් ගේහසිත කියන්නේ මේ ඒ අපි නික්කම්මසිත කියනවනේ. ගේහසිත කියනවනේ. එතකොට කම්සප විඳින ඒ සුවේ ගේහසිත සෝමනස්සේ. තව විදිහකින් අපි ගත්තොත් ඒ කියන්නේ ආයතන පිනවන එක. ආයතන පිනවීමේ සැපේ බුදුන් වහන්සේ ඊටත් වඩා ඊටත් වඩා සැපයක් තියෙනවා කියලා බුදුන් වහන්සේ මේ ධ්‍යාන සෝයට ඒ කියන්නේ මේ ආයතන පිනවීමේ මිදුන තැන තියෙන සෝයට වඩා විශාල බව පෙන්වනවා. ආනන්ද මේ සෝයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් ඒ සෝය කවරේද? ආනන්ද මේ සස්නේ මහන කාමයෙන් වෙමම අකුසල් දහමෙන් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සෝය ඇති පළමුවන දෑනට එළඹ වෙසේ නම් ආනන්ද මේ වනායි ඒ සෝයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අනෙක් සෝයයි ආනන්ද යම් කෙනෙක් පරම සාන්ත සෝය වූ මේ සොම්නස විඳಿತಿ මෙසේ කියන්නා වුනම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි ඒ කවර හේින්ද ආනන්ද මේ සුවයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අන් සුවයක් ඇත. ආනන්ද මේ සුවයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අන් සුවේ කවරේද? ආනන්ද මේ සස්නේ මහාන විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකකම ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සෝය ඇති. ඒ දෙවන දැහැනට එළඹ වෙසේ නම් ආනන්ද මේ වනාහි ඒ සෝයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අනෙක් සෝයයි. එතකොට බුදුන් වහන්සේ මේ ධ්‍යාන අවස්ථාවල සෝය ඊටත් වඩා මේ සෝය ගැන කතා කරනවා. බුදුන් වහන්සේ කියන ඊටත් වඩා සෝයක් තියෙනවා කියලා. බුදුන් වහන්සේ කියනවා ආයතන පස පිනවීමේ සෝයට එහාගිය සෝයක් මේ විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියන මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ තියෙනවා කියලා. ඒ වගේම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඊටත් වඩා සෝයක් තියෙනවා ආනන්දේ. විතක ਵਿਚාර සංසිඳුණු තැන් තියෙන ඒ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ඒ දෙවෙනි ධාන අවස්ථාවේ තියෙන ඒ සමාධිමත් අවස්ථාවේ තියෙන සෝය ඒ වගේම බුදුන් වහන්සේ ඊටත් වඩා ආනන්දේ සෝයක් තියෙනවා කියලා පවසනවා ඒ විතක සංසිඳුණු තැන තියෙන ඒ ඒ විතක්ක ਵਿਚාර සංසිඳුණු තැන තියෙන ඒ ප්‍රීසුක ඒකාග්‍රතාව කියන දෙවෙනි ධානයේ ඒ ප්‍රීතිය දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේ වෙසේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳි අර සුඛය කියන අවස්ථාව උපේක්ෂාවයි සුඛයයි තියෙන තැන සිහි ඇත්තේ උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සුව විහරණය ඇත්තේ ආර්යෝ ඒ යමක් සඳහා කියත්නම් ඒ තුන්වන දැහැනට එළඹ වෙසේ ආනන්ද ඒ ප්‍රීතිය සංසිඳුණු ඒ තුන්වන දැහැන ඊටත් වඩා දෙවෙනි දැහැනට වඩා සෝයක් ඇත්තේ කියමි ඒ වගේම කියනවා ආනන්දේ ප්‍රීතිය සංසිඳෙන තැන ඒ උපේක්ෂාව පමණක් ඇති තන ඒ හතරවෙනි ධානය ගැන මේ සොයට වඩා ඊට කැමති වූ ඊට ප්‍රණීත උත්සවයක් ඇත ආනන්දේ මේ හතරෙන් දැනේ මේ සුවයට වඩා කැමති ප්‍රණීත වූ ඒ අන්සෝය කවරේදයක් ආනන්දේ මේ සස්නේ මහාන සොය දුරු කිරීමෙන් දුක දුරු කිරීමෙන් පළමුවන සොම්නස් දොම්නස් දුරු කිරීමෙන් නොදුක් නොසු වූ උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් ඒ පිරිසිදු බව ඇති සිවවන දැහැනට එළඹ වෙසේ ආනන්ද මේ වනායි ඒ සෝයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් අන්සෝයයි. එතකොට මේ උපේක්ෂාව පමණක් ඇති සෝය බුදුන් වහන්සේ අර අර හැම සෝයකටම වැඩිය සෝයක් දැනෙන බව කියනවා. ඒ වගේම බුදුන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. බුදුන් වහන්සේ දිගටම පැහැදිලි කරනවා ආනන්දේ යම් කෙනෙක් පරම සාන්ත සෝයෝ මේ සොම්නස විඳಿತಿ මෙසේ කියන්නා වුනම් ඔවුන්ගේ මේ කියවන මම නොආනි දනිමි. ඒ කවර හේඳයත් ආනන්ද මේ සුවයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් අන් සුවයක් ඇත ආනන්ද මේ සුවයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් අන් සුවය කවරේද මේ සස්නේ මහන ਸਰව ප්‍රකාරයෙන්ම රූප සංඥාවෙන් ඉක්මවීමෙන් අන්න ඔබට අපි නිතරම ප්‍රකාශ කරපු කාරණා මේ සංඥාව මේ රූප සංඥාව ඉක්මවීම මේ රූප සංඥාවේ මිදීමෙන් ඇතිවෙනා වූ ඒ ඒ රූප නානත්ත් සංඥා වලින් විඳින සුවයෙන් මිදුණු තැන ඒ එකම සංඥාවක් ඒ ඒ ආකාශ සංඥාවට හිත තබා ගන්න තැන බුදුන් වහන්සේ මේ අරුප ධානය පෙන්නනවා එතකොට මේ සස්නේ මහාන ਸਰව ප්‍රකාරයෙන් රූප සංඥාවෙන් ඉක්මවීමේ පටික සංඥාවන්ගේ අභාවයෙන් ඒ පටික සංඥාන්ගේ අභාවයෙන් නානත්ත් සංඥාය නොමෙනෙහි කිරීමෙන් ඒ නානත සංඥා නොමනී කිරීමෙන් ආකා සංඥායතනයයි ආකා සංඥායතනයට එළඹ වෙසේ ආනන්ද මේ වනාහි ඒ සුවයට වඩා යම් කෙනෙක් පරම සාන්ත සුවය වූ මේ සොම්නස විඳී විඳිති මෙසේ කියන්නහා වුනම් මොවුන්ගේ මේ වචනය මම නොදනිමි. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියනවා ඊටත් වඩා සෝයක් තියෙනවා කියලා. ඒ කවර හේන්දයත් ආනන්ද මේ සෝයට වඩා අන්සෝයක් ඇත. ආනන්ද මේ සුවයට වඩා අන්සුවේ කවරේද? යත් ආනන්ද මේ ශාස්ත්‍රයේ මහාන ਸਰව ප්‍රකාරයෙන්ම ආකාසඤ්ඤායතනේ ඉක්මවා විඥානං ආයතනයයි විඥානං ආයතනයට එළඹ වෙසෙයි නම් ආනන්ද මේ වනාහි මේ සුවයට වඩා උසස් සුවයයි ආනන්ද යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස ඒ කියන්නේ ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ විඥානං ආයතනයට ඉක්මවීමෙන් ඒ කිසිවක් නැතයි ඒ ඇති නැතයි ඇති නැතයි දැනෙන ඒ ආකින්ඥායතනේ එළඹ වෙසෙයි නම් අන්නේ ආකින්ඥායතන ඒ සමාධිය ඊටත් වඩා සෝයක් බව ප්‍රකාශ කරනවා ආනන්ද යම් කෙනෙක් පරම සාන්ත සෝය වූ මේ සොම්නස විඳಿತಿ මෙසේ කියන්නා වූ නම් ඔවුන්ගේ මේ වචනය මම නොපිළිගනිමි ඒ කවර හේන්දයක් ආනන්ද මම සෝයට වඩා මේ සෝයට වඩා ඊට කැමති ප්‍රණීත සෝයක් ඇත. ඒ තමයි ආනන්ද ආකාස ඒ ඒ විඥානං ආයතනයේ මිදුණු තැන ඇති නසන්නා නාසඤ්ඤා ආයතනයට එළඹ වාසය කිරීම. අන්න එතනදී අපිට වැටහෙනවා මේ කියන කාරණාව. ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ හැමතැනම පෙන්වන්නේ ඊටත් වඩා ප්‍රණීතයි ඊටත් වඩා සෝයයි ඊටත් වඩා ප්‍රණීතයි ඊටත් වඩා සෝයයි කියලා ඒ ධ්‍යාන අවස්ථා රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් හැබැයි බුදුන් වහන්සේ එතනින් නවතින්නෙත් නැහැ බුදුන් වහන්සේ තවත් එහාට පැහැදිලි කරනවා ආනන්ද යම් කෙනෙක් පරම ශාන්ත සෝය වූ මේ සොම්නස විඳಿತಿ මෙසේ කියන්නා වුනම් ඔවුන්ගේ මේ වචනය මම නොඅනුදනිමි ඒ කවර හේන්දියත් ආනන්ද මේ සෝයට වඩා ඊට කැමැති උත් ඊට ප්‍රණීත උත් අන් සෝයක් ඇත ආනන්ද මේ සෝයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අන් සෝය කවරේද ආනන්ද මේ මහාන ਸਰව ප්‍රකාරයෙන්ම නසන්නා නාසඤ්ඤායතන ඉක්මවා ඒ සංඥා වේදේති නිරෝධයට එළඹ විසේනම් ආනන්ද මේ වනාහි ඒ සෝයට වඩා ඊතා කැමති වූත් ඊතා ප්‍රණීත වූත් අන්සෝයයි. එතකොට මෙන්න මෙතනදී බුදුන් වහන්සේ පෙන්වන්නේ සංඥා වේදේති නිරෝධ සමාපත්තියට සමවදින තැන මේ සංඥාව නොදැනෙන තැන මේ ස්වභාවය. දැන් මේක ප්‍රායෝගික පැත්තේදී ඔබට මේ අත්දැකීම් දැන් සමහරලාට කෙනෙක්ට හිතෙනවා මේවා අපිට බෑ කියලා. මේවා අපිට අපේ ඒවා නෙමෙයි කියලා. මේවා අපිට අපිට ඒවා තමන්ගේ ඇත්තටම මේවා නේ අල්ලන්න බැරි දේවල් කරගෙන. මේවා හිතා ගන්න බැරි තරම් ඈත් කරගෙන. එහෙම දෙයක් නෑ. ඔබත් ඔබට තියෙනවා සිතක්. ওই සිතේ තමයි මේ සියල්ලම තියෙන කතාව. එහෙනම් ওই සිතේ මිදෙන තැන ඔබට මේ සාන්ත සුවේ උරුමයි. හැබැයි ඔබගේ දෘෂ්ටියයි මෙතන ගැටලුව. ඔබ දෘෂ්ටිගතව සිටිනම් ඔබට මේ කිසිවක් හමුවන්නේ නැහැ. හැබැයි ඔබ සියලු දෘෂ්ටියෙන් මිදිලා ඔය විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම විතක්ක ਵਿਚාර සංසිඳලා ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා ඒ ස්වභාවයේ ඒව ඔබටත් දැනේවි. හැබැයි ඒවත් සංසිඳිලා ප්‍රීතිය සංසිඳ සුඛ ඒකාග්‍රතාව කියන ඒ ස්වභාවයක් දැනේවි. ඒ වගේමයි ඒ කාය ප්‍රසාදයේ ඒ සුඛයෙන් මිදලා ඒකාග්‍රතාව කියන ඒ උපේක්ෂා ස්වභාවය ඔබටත් දැනේවි. ඒ වගේමයි ඒ සියලු සුඛයන් වල අභිභව ඔබට දැනේවි මේ ආකාශය ප්‍රකට කරගන්න තැන. ඒ ආකාශ සංඥාවට හිත තබා ගන්න විතරයි තියෙන්නේ. ඒ නානත් සංඥාවල ඒ ඒ සෝය විඳින එක එතනදී ගිලිහිලා යන්නේ. එතනදී එකම සංඥාවක ඒ ඒ ඒ අපි කතා කරනවා මේ සංඥාව ඇත්තටම අපි මේ සංඥාව ගැන තමයි මේ කතා කරන්නේ. ඒ රූප සංඥාවකෙන් මිදුණු තැනයි. රූප සංඥා ස්වභාවයේ ඒ නානත්ත් සංඥා ස්වභාවය. පටික සංඥාවන්ගේ අභාවයෙන් ඒ රූප සංඥාව ඉක්ම වූ තැන. ඒ නානත්ත් සංඥාව නොමෙනෙහි කිරීමෙන් ඒ මෙනෙහි කිරීම නොමෙනෙහි කිරීමෙන් මෙනෙහි නොකිරීම නිසා ඒ ආකාසඤ්ඤා ඇතනේ ආකාශයේ නැමැති සංඥාව එකම සංඥා ස්වභාවයකට හිත තබාගෙන තියෙන සිටින එක. ඉතින් ඒක තමයි ආකාස සංඥාන් ආයතනේ. ඔබ මේක ඔබට කරන්න බැරි දෙයක් කියලා හිතන්න එපා. ඔබගේ විසිරීම නිසා ඔබ මේ මාර්ගයට ඔබ මේ සත්‍ය හොයන්නේ නැති නිසා ඔබ ඔබ යන ගමනට හිතේ වහලෙක් වගේ යන නිසා ඔබට මේක හමු නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතේ වහල්කමින් මිදුණු දවසට ඔබ ඔය සියල්ලගෙම ඔය නීරස බව දැකපු දවසට ඔබට ඔය සියල්ලෙන් මිදි මිදි යන දවසක ඔබට මෙය හමු වේවි. එදාට ඔබට හමු මේ ආකාශයේ නැවතී එකම සංඥාව හිත පිහිටව ගන්න හැකි බව. අන්න එදාට ඔබට දැනේවි ඔබේ ඉන්නේ අරූප ධානයේ බව. අන්න එදාට ඔබට දැනේවි එතනෙනුත් දැනෙන ස්වභාවයකින් මිදෙන ස්වභාවයකින් ඒ විඥානං ආයතනේ. ඒ දැනෙන ස්වභාවයේ මිදෙන ස්වභාවය තුල ඒ සංඥාව නොදැනෙන ස්වභාවයේ ඒ ආකින්ඥායතන ස්වභාවය ඔබට දැනේවි. ඒ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනකොට ඒක එච්චර ලොකු ගැඹුරු දෙයක් වෙන්නේ නැහැ. ඒක අල්ලන්න බැරි දෙයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රායෝගික දෙයක්. මේ කතා කරන්නේ ප්‍රායෝගික ධර්මයක්. මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් ගැන අපි කතා කරන්නේ. ඉතින් කෙනෙක් අපි දැක්කා සමහර අය මේව පැහැදිලි කරනවා මේ හිටියේ බ්‍රහ්මණයෝ අපිට ඒව බෑ වගේ. එහෙම දෙයක් අපි නම් දකින්නේ නැහැ. අපිට ඒ ගැන කතාවකුත් නැහැ. අපිට ඒක අදාළත් නැහැ. අපි මේ ධ්‍යාන මට්ටම් වල ඒ ධ්‍යාන වල අපි සුවේ ලබලා තියෙනවා. අපි දකිනවා ඒක. අපි දන්න අපි ඒක දකින නිසායි අපි මේ සංඥාව ගැන මෙච්චර කතා කරන්නේ. අපි ඒක නිසායි මේ රූප සංඥාවේ මිදෙන ආකාරය ගැන කතා කරන්නේ. අපි ඒක නිසායි මේ ධර්මයේ තුල අපිට හමු වන සංදිස්ථානේ පෙන්වන්නේ. ඒ කම්පන චංචන ස්වභාවය තුල ඒ සංදිස්ථානේ අපි පෙන්වන්නේ. ඒක නිසායි අපි පෙන්වුවේ මේ රූප සංඥාවේ මිදෙන තැන මේ මේ මේ පටික සංඥාවෙන් මිදෙන තැන ඒ අපිට හමු වන ඒ නානත්ත් සංඥාවල මිදෙන තැන එකම ස්වභාවයක ඒ නොදැනෙන ස්වභාවයක සංඥාවල නොදැනෙන ස්වභාවයක මෙන්න මේ සමාපත්තිය මේක මේ මේ සමාපත්තිය තමයි සංඥා වේදනා නිරෝධ සමාපත්තිය. ඇත්තටම මෙතන මහා සෝයක් දැනෙනවා. කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ගැන එහෙම ඇඟීමක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම මේ අපි නිතරම කතා කරා සිත කියලා දෙයක් නැහැ කියලා. ඇත්තටම මේ අවබෝධය තුළ මේ ස්ථානය හමු වෙනවා. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. සංඥාවේ සුකුමවන ස්වභාවය තුළ මෙය හමුවනවා. සංඥාවේ සුකුමවන ස්වභාවය තුළ අපි කිව්වා සුගතියයි පවතින්නේ කියලා. එතකොට මේ මාර්ගය තුළ අපිට මේ හමුුනේ හැමතැනම සුගතිය මේ ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චාතුර් ධාන, අරූප ධාන, ආකාස සංඥායතන, ඒ විඥානංගතන, ආකින්ඥායතන, නසන්න, නාසඤ්ඤායතන හැමතැනම සංඥා සුකුමත්වයක් නෙමේද? ඇත්තටම ඔබ බලන්න. ඔබ ඔබ ඇත්තටම මේ හොඳින් මේ ධර්මය අධ්‍යයනය කරන්න. ඔබට දැනේවි. මේ කතා කරන ඒ දිව්‍ය ස්වභාවයක් තියෙන්නේ සංඥාව සුකුම ස්වභාවයක් තුලයි. අපි කතා කරනවා සදෙව්ලොවක් ගැන. චාතුර් මහරජිතේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිණිමත වසවර්තේ කියලා. සමහර අය හිතන් ඉන්නවා මේවා දාගත්ත අර ලේබල් ගොඩක නම් ගොඩක් විදියට. මෙහෙම දෙයක් කොහේ හරි තියෙනවා කියලා. අර ඇමරිකාව කියලා එකක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. රුසියාව කියලා එකක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ලංකාව කියලා එකක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඇත්තට මේවා බැලුවාම නම් ටිකක් විතරයි. අපිමයි දාගෙන තියෙන්නේ. අපිට කාලයක් කියලා තියෙන්නේ මේ දිවයිනට හෙළදිව කියලා. තවත් කාලයක් මේ දිවයිනට කියලා තියෙන්නේ සිලෝන් කියලා. තවත් කාලයක් මේ දිවයිනට විවිධාකාර නම් භාවිතා කරලා තියෙනවා. අද කියනවා ලංකාව කියලා. අද ශ්‍රී කියන කෑල්ල නැහැ. අද අදාර සිලෝන් කියන දාපු ඒ ශ්‍රී කියන කෑල්ලත් නැහැ. අදාර ඒ කියපු හෙළ දිවයින කියන කෑල්ලත් නැහැ. අද අමුතුම නමක් තියෙනවා ලංකාව කියලා. අපිට හෙට වෙනකොට තව නමක් තියෙයි. ඔය ලං කියන කැලලත් නැතුව කාව කියන කැලල තියෙද දන්නෙත් නැහැ. ඒ වගේ. මේවා මේවා කියන શબ્ද ටිකක් විතරයි. මේවා වචන ටිකක් විතරයි. මේවා පරම සත්‍යයක් නෙමෙයි. ඇමරිකාව කියන එකත් වෙනස් වෙන්න පුළුවන්. ඉන්දියාව කියන එකත් වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නවා පාකිස්තාන, ඔය කියන කාශ්මීරේ, ඔය කියන ඉන්දියාව, ඔය කියන මේ ඔය නේපාලේ මේවා සේරම එකම රටක් තමයි තිබිලා තියෙන්නේ. අපි මේ මධ්‍යම දීපය කියලා මගදී කියලා එහෙමත් කතා කරනවා. අපි කතා කරනවා ඊට පස්සේ මේවා කෑලි වලට කඩලා නම් විදියට කඩලා මේක මේක පාකිස්තානේ මේක කාශ්මීරේ මේක ඉන්දියාව මේක මේ ඇත්තට මේ අපිම කරගන්න දේවල් අපිට පුළුවන් තවත් කෑල්ලක් කඩලා තවත් නමක් දාන්න අපිට පුළුවන් තවත් මේ මොකද්ද මේ විකාරේ මේ කිසිම තේරුමක් නැහැ පරම සත්‍ය නම් එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි කාටවත් එහෙම ඕන ඕන වෙලාවට එහෙම එහෙම දදා එහෙම එහෙම කරන එකකුත් නෙමෙයි ඇත්තට පරම සත්‍ය නම් සත්‍යමයි සත්‍ය තමයි වැදගත් වෙන්නේ. අපිට කියන්න ඕන උනේ අපි ඉන්න දෘෂ්ටිය. අපි අපි චතුර චාතුර්මහා රාජිතේ ඉපදෙනවා කියන කතාව. ඕක දෘෂ්ටියක්. ඇත්තට වෙන්නේ සංඥා සුකුම ස්වභාවය තුළ පැවතීමක්. අපි කියනවා තාවතින්සේ ඉපදෙනවා කියලා. ඒකත් සංඥා සුකුමන ස්වභාවයක තියපු නමක්. ඒ දාගත්ත නමක්. ඒ බුදු සමය තුලත් මේ මේ මේ නම් භාවිතා කරලා තියෙනවා. මේක හොඳින් දකින්න ලැබෙනවා. බලන්න ප්‍රථම ධානය කියන්නේ ඇත්තටම විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියන මේ සමාධිමත් ස්වභාවය. ඒ ස්වභාවය වල බ්‍රාහ්මණයෝ දාපු නම් ටික තියෙන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරোহিතේ, මහා බ්‍රහ්මේ. එතකොට කවුරු හරි කිව්වොත් එහෙම ආ මේ දිව්‍ය ලෝක වලට වැඩිය බ්‍රහ්ම ලෝකේ කොයිතරම් ඉහළයිද? කොයිතරම් සුකුමයිද? කොයිතරම් හොඳයිද? ඒ ඉපදෙන්න තියෙනවා කොච්චර? අයි මේ ඉපදෙනවා කියන එක බලන්න හරි බොළඳ කතාවක්. එහෙම දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක අපි ආත්ම දෘෂ්ටියකින් දකින්නේ. එහෙම දෙයක් මේ කතාවේ නැහැ. මේ කතාවේ තියෙන අපේම තියෙන රළු සංඥා සුකුම වෙන එක. ඔබ මිනිස්සෙක්. ඔබ හොඳට බලන්න ඔබ කොයිතරම් ඔබට කේන්ති යනවද? ඔබ කොයිතරම් ඉරිසියාවෙන් පැලෙනවද? ඔබ කොයිතරම් द्वේෂයෙන් ඉන්නවද? ඔබ කොයිතරම් අනිත්‍යයව දරා ගන්න අනිත්‍යයේ දියුණුව දරා ගන්න බැරි. අනිත්‍යයේ අනිත්‍යය යමක් කරන තමන් තමයි කියලා හැමතිස්සෙම තමන්ව ඉස්මතු කරගෙන ඒ පිරිහීමේ ස්වභාවයේ ගින්න බලන්න. ඒ ගින්න තුල තියෙන තිරියන් ලෝකයක්. එහෙම නැත්නම් ඇත්තටම ඔය ඔය කියන මනුෂ්‍ය ස්වභාවය ඉපදෙනකොට ඔය පුංචි දරුවන්ගේ ඔච්චර දේවල් නැහැ. නමුත් ඔබ විසින් රාගදේශමෝ විදියට ඔය එකතු කරගෙන ඉන්න ගොඩ, ගිනි ගොඩ ඇත්තට මිනිස්සෙකුට සුදුසු නැහැ. ඒක අපිට වැටහෙනවා. ඒක නිසයි මෙහෙම කියන්නේ. ඇත්තට මේක නිසා ඔබ දැන් මේ මොහොතේ මිය ගියොත් ඔබ ඉන්නේ තිරියන් ලෝකේ. තිරියන් සත්තුන්ගේ ස්වභාවය. තව සතේ දැක්කම කෑල්ලක් කඩාගෙන කන්න හිතන එක මිනිස්සෙක් වෙලා ඉපදිලා තව කෙනෙක් දිනු වෙනකොට ඒකට කකුල් හෙලන එකයි දෙකම එකයි. දෙකම එකයි. දරා ගන්න බෑ තව කෙනෙක්ව. ඒකම තමයි සතෙක් වෙලා ඉපදෙලා අනිත් අය සේරම මරාගෙන කන්න හිතෙන්නේ. ඒකම තමයි සතෙක් වෙලා ඉපදෙන්න හේතු වෙන සංඥාව. මේක මහා පුදුම වෙන්න පුළුවන්. නමුත් ওই සංඥාව තියෙනවා නම් ඔබ තුල ඒ තියෙන්නේ තිරියන් ලෝකයේ උපදින්න ඕනි සංඥාවයි. ඒක අති භයානකයි. ඒකයි මෙම්ම කියන්න හේතුව. මේ සංඥාව සුකුමන මගයි තියෙන්නේ සුගතිය. ඒ මගයි තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ මේ මේ මනාකොට මේ මේ කාරණාව මෙතනින් අපිට හොඳට දකින්න ලැබෙනවා. බලන්න දෙවෙනි ධ්‍යානයෙන් ওই විතක්ක ਵਿਚාර සංසෙන්තන ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන තැන බුදුන් වහන්සේ එතන සුවේ පෙන්නනවා. අර ප්‍රථම ධ්‍යානට වැඩිය සුවයක් තියෙනවා කියලා. ඉතින් එහෙමනම් ඒකේන එතන හුස්ම ගියොත් සකස් වෙන්න ඕනි ඒ ස්වභාවය තුලයි. ශක්ති ස්වභාවය තුල තමයි. නමුත් ඒ ස්වභාවයක් ඒ ස්වභාවයෙන් මිදෙන්නේ ඒ ස්වභාවයයි. ඒ ස්වභාවය තමයි අපි පෙන්වන්නේ. පරිත්තාබේ, අක්පමානාබේ, ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ප්‍රභාසරතිතයි ඊට පස්සේ ඒ පැත්තට යන්නේ. අන්න එතනටයි කියන්නේ අපි අර සුඛ ඒකාග්‍රතාව කියලා. ඒ තියෙන්නේ දෙවෙනි ධානයේ තිබ්ම වුණු තැනයි. ප්‍රීතිය ඉක්ම ගිය තැනයි. සුඛ ඒකාග්‍රතාව. කායසුඛයක් විතරයි. අර අර අර උදම්මනපු ප්‍රීතිය නෑ. චිත්ත උදම්මනපු ප්‍රීතිය නෑ. කාය ප්‍රසාද විතරයි. ඒක උපේක්ෂාවයි. ඉතින් එතන ඒ කායසුඛය කියන එකත් නොදැනෙන තැනයි උපේක්ෂා. ඉතින් ඒතර බුදුන් වහන්සේ සුවයක් තමයි පනවන්නේ. බුදුන් වහන්සේ සුවය පෙන්වන්නේ. ඒ සූත්‍රය තුල බැලුවමත් පේනවා. ඇත්තටම මේ සංඥා සුකුමන ගමනත් ඒකම තියෙනවා. ඒකයි අසන්න සනේ කියලා පෙන්වන්නේ. ඒකාග්‍රතාව කියන තැන. නමුත් අර කායසුඛය තියෙන තමයි පෙන්වන්නේ ඒ ඒ ඇත්තටම බැලුවොත් පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නකේ සුභේ සුභේ සුභේ සුභේ සුභ කින්නකේ සුකේ සුකේ තමයි මේ කියන්නේ. ওই වචන බ්‍රාහ්මණයෝ දාලා තියෙන්නේ. බ්‍රහ්ම මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වේ. ඊට පස්සේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ ඉතින් හරි. මහා බ්‍රහ්මේ ওই ওই වචන ටික ওই වචන ටික එදා බුදු සමය තුලයි තිබුණේ. ඒකනේ පරිත්තාභය අපමානාභය ආබස්සරේ. ඒකනේ කතා කරන්නේ පරිත්ත සුභේ අපමානාභ සුභේ සුභ කින්නකේ ඉතින් මේකේ වේහප්පලේ නැත්නම් අසඤ්ඤ සංඤේ මේ කතා කරන්නේ හතරෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ අර සංඥා සුකුමන ස්වභාවය තුළ ඒ සංඥා සුකුම අර සංඥා අර කියන අසන්නසලේ සංඥා නොදෙන තරම් සුකුමන ස්වභාවය. දැන් මේකේ ඕලාරික සංඥා නැහැ. රළු සංඥා නැහැ. අපි අරගත්ත ඒ ඒ අපි අපි රූප සංඥාවල අපි කතා කරානේ. ඒ රූප සංඥාවල තියෙන රළු ස්වභාවය, පටික සංඥාවල ස්වභාවය අපි මේ හැම එකක්ම පෙන්වන්නේ ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, මනසට සංඥා විතරයි කියලා. ඒතර එතනින් අපි ආවනේ සංඥාව විතරයි මනසට කියනකොට එහෙනම් මේ සංඥාව සුකුම වෙන ගමනක් පෙන්වන්නේ. ඒක තමයි සත්‍ය කතාව. ඔබ තුල තියෙනවා ඔබ තුල තියෙන ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ. ඔබ තුල තියෙන ඔය වර්ණ සංඥාවේ වර්ණ නැහැ. ඒකයි අපි පොතක් කියනකොට සද්දයක් නැත්තේ. මේ චිත්ත ස්වභාවයක්. බාහිර ලෝකයක් ගැන නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. මේ සම්පූර්ණ කතාව තියෙන සිත ගැනයි. සිත ඇතුලේ ස්වභාව ගැනයි. ඒකයි 31 ලෝක ධාතුම සිත තුලින් දකින්න කිව්වේ. හැබැයි බුදුන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ දා වේදයේ තුල තිබුණු දේ බුදුන් වහන්සේ ඒ විදිහටම පෙන්නවා. එතනදී මේ රූප සංඥා ස්වභාවයම ඒ සංඥා ස්වභාවය ඇතුළේ බුදුන් වහන්සේ පෙන්නවා. ඒ අපි කතා කරනවානේ සුද්ධාවාස කියලා. ඒ සුද්ධාවාස කියන ස්වභාවය තුළ ඇත්තටම නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ ඒ කියන්නේ අපි කිව්වා මෙතන මෙතන නාම රූප දෙකේ මිදුණු තැන පච්චේ පරිග්ගා ඥානෙ කියන තැන ඒ දැනෙන දැනීම තුලයි ඒ ඒ අපි කිව්වා මෙතනදී බාහිර ලෝකයක් නැති බව සිත සිතෙත් එහෙම දෙයක් නැති බව අනේ එතන එතකොට බාහිර මේ එන අරමුණු මිදිලා සිතනුත් මිදිලා අරමුණේ මිදෙන ස්වභාවය තුල ඒ සුකුම ස්වභාවයයි ඒ සංඥාවක් නැත්තේත් නෑ මානෙනි කියන තැන. අර නසන්නසන්නේ නවිසන්නසන්නේ නොපියසන්නේ නොබූත සංඤී කියලා සංඥාවක් නැත්තේත් නෑ මානෙනි කියන තැන. අන්න එතනයි සුද්ධාවාසිතේ. ඒ තුල අතර මේ නිවන් මඟ හමු වෙන තැන. ඒ නිවන් මඟදී හමු වෙනවා ඔය කියන සම්දිස්ථානේ. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන. ස්කන්ධයේ උදේවැය දකිනවා කියන තැන. මේ සත්‍ය කරා යන ගමනේ. මේ ඕලාරිකව දැනුණු ඒ ඒ ස්වභාවයෙන් මිදිලා සුකුම ස්වභාවයක් දැන්න තැන අන්න සුද්ධාවාස. සිතුවිලි වලින් සුද්ධ වුණු තැන මිදුණු තැනයි සුද්ධාවාස ඔබට අමුවන්නේ. අවිබේ අතප්පේ සුදස්සේ සුදස්සේ අකනිටාව. ඒ පංච සුද්ධාවාස ඇත්තටම ඔබට හිමි. එයයි සුගතිය බුදුන් වහන්සේ පෙන්නන. නැවත දුගතියක උපදින්නේ න ආගාමි අනාගාමි අනාගාමි උතුමන් වහන්සේලාගේ භූමිය. හැබැයි එතන එතන සකස් වෙන්නේ මේ නිවන් නොදැක්කොත් පමණයි. ඒ කියන්නේ අවසානයේ කර අරහත්ත්වේ කරා නොගියොත් පමණයි. මේ සංඥාව තමයි සකස් වෙන්න හේතු වෙන්නේ කියලා මේ හැම දෙයකම පැහැදිලි වෙනවා. අපිව සසර ගෙනියන්නේ, අපි තිරියන් ලෝකයක සකස් වෙන්නේ, പ്രേත ලෝකයක සකස් වෙන්නේ මේ සංඥාවේ රළු ස්වභාව නිසායි. ඒක නිසා අපි පෙන්වුවේ මේ මනුස්ස ලෝකේ තියෙන වැදගත්කම බුදුන් වහන්සේත් පෙන්නනවා. මේ අවබෝධ කරන්න බෑ කිසිම සත්වයකට. මේක මිනිස්සෙකුටම පමණයි ආબોධ කළ හැකි වන්නේ. ඒ නිසා මේ ස්වභාව පෙන්වන්නේ. මේකේ ඉහළට තැන තියෙන තැනේදී ගැටලුවක් තියෙනවා. ඒවා තවත් හොඳින් අධ්‍යයනය කරාම වැටේවි. මේවා කල්ප ගණන් සිර වෙනවා. ඒ කල්ප ගණන් සංඥාව ඒ සංඥාව සිරවීම නැවත සකස් නොවන තරමටම එතනින්ම ඒකයි නිවන් දකින්න ස්වභාව. ඒකත් එන්නේ සුද්ධ ආවාසවල පමණයි. න ආගාමි කියන තැන. ඒ කියන්නේ මේ දෙයක් තියෙනවා කියලා Tamanට දැනෙනකම්ම නැවත උපදක් තියෙනවා. ඒක අපි කිව්වේ දෙයක් තියෙනවා කියලා දැනෙනකම්ම ඒ සංඥාව තියෙනකම්ම නැවත උපදිනවා කියලා. ඒකයි කිව්වේ ඒ සංඥාව අනුව ඒ සංඥා සකස් වෙන ස්වභාවය අනුවයි. ඒ උපදින කොතනද තන එහෙම මෙහෙම තීරණය වෙන්නේ. හැබැයි මෙතන සත්පුජ්‍යල කතාවක් නෙමෙයි. සංඥාවේ ස්වභාවය සකස් වෙන්නේ. ඒක අපි ඒකයි පෙන්වන්නේ අර සිරස දානවා වගේ. ඒක අපි පෙන්වුවේ සංඥාව මේ මේ සිත කියන එක තියෙන තැන ශක්තිය ඇතුලේ කියලා. අපි ඒකයි පෙන්වුවේ සිරස අල්ලන්නේ ශක්තියේ. හැබැයි ඒක තරංගේ. හැබැයි ඒක අවට හැමතැනම ශක්ති ස්වභාවය. හැබැයි ඒක බලනකොට ඒක ඒරියල් එකෙන් අල්ලන්නේ. අන්න ඒ වගේ තමයි මේ එක එක සත්ව ලෝකවල තියෙන කලල ස්වභාව. ඒ සකස් වෙන. ඒවැ තමයි මේ ස්වභාව සංඥාවල ස්වභාව සකස් වෙන හේතු වෙන්නේ. එතකොට අපි ජීවත් වෙලා ඉන්නකොට කුමක්ද කළ යුත්තේ? අපේ මෙන්න මේ මූලය හොයාගත යුතුයි. සංඥා සුකුම ස්වභාවේ අපි හඳුනාගත යුතුයි. අපි හඳුනාගත යුතුයි අපේ අභ්‍යන්තරයේ තියෙන සංඥාව රළුද සුකුමද කියලා. තව විදිහකින් කියනවා නම් අපි ඉන්නේ රාගසිතකින්ද දේශසිතකින්ද කියන එක. තව විදිහකින් කියනවා නම් රාග දේශ මොහ තුනී වෙන ස්වභාවයක ගමනක් අපිට නැද්ද කියන එක. එහෙම නැත්නම් අපි දුගති පරායනයි. හැබැයි අපිට රාග දේශ මොහ තුනී වෙන ගමනක් යනවා නම් විතරයි සුගති පරායන වෙන්නේ. ඒ සංඥාව සුකුමන ගමනත් ඒකමයි කිව්වේ ඒකයි. මේ හැම දෙයකින්ම අපි පෙන්වන්න යන්නේ බුද්ධ දේශනෙමයි. බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයයි. ඒ සත්‍ය ධර්මයයි. ඒ සත්‍ය ධර්මයේ තුල මේ 31 ලෝක ධාතුවම සිත තුලින් දකින ආකාරයයි. ඒකයි සංඥා වේදේති නිරෝධ සමාපත්තියක් ගැන කතා කරන්නේ. ඒකයි අපි කතා කරන්නේ මේ මේ පටිඝ සංඥාවේ මිදෙන තැන ඒ ඒ ඒ රූප සංඥාවලින් මිදෙන තැන මේ මේ ස්වභාවය සංඥා සුකුම ස්වභාවය. ඒක අපි කතා කරේ අරූපය ගැන. ආකනසන්නා ආකින්ඥා ආකාසඤ්ඤං ආතනේ විඥානං ආයතනේ ආකින්ඥා ආයතනේ නසන්නා නාසඤ්ඤා කියන ඒ සංඥාව ගැන මේ කතා කරන්නේ. නසන්නා නාසඤ්ඤා ඒත් සංඥාව. බලන්න ආකින්ඥායතන. ආකින්ඥ සංඥායතන කියන එකයි ආකින්ඥායතන කියන්නේ. ආකින්ඥ එනවා යනවා ආකින්ඥ එනවා යනවා. ඒ සංඥාව නැදෙන දැනෙනව නොදැනෙන ස්වභාවයක්. සංඥාව නොදැනෙන ස්වභාවයක් තමයි නසන්නන්න සංඥා කියන්නේ. එතකොට එතන සිරවීම අතිශයින්ම භයානක වෙනවා. ඒකට හේතුව තමයි ඒකට හේතුව ඒකේ අවසානය බුදුන් වහන්සේ එතනත් පනවන්නේ නමුත් වේදේ තුල පෙන්වන්නේ ඒ අසන්න සංඥේ තමයි ඒ විශ්ව ශක්තියට එකතු වෙනවා කියලා කෙනා එතන ඉන්නවා කියන එකක්. කෙනා විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්නවා කියලා. එහෙම දෙයක් බුදුන් වහන්සේ ඇත්තටම අසඤ්ඤ සංඤේ එවැනි ස්වභාවයක් තමයි තියෙන්නේ. එතන හිර වෙලා ඉන්න එක තමයි. ඒකේ වරදක් නෙමෙයි. ඒ කියන එක හරි එතකොට. නමුත් නිවන කියන්නේ ඒක නෙමෙයි. නිවන කියන්නේ Taman ගිහිල්ලා විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්න එකක් නෙමෙයි. නිවන කියන්නේ මුළු සංඥාවම සුකුම වෙලා නැති වෙලා යන ස්වභාවයක්. නැවත සකස් නොවන ස්වභාවයක්. සංඥාව නැති වෙනවා කියන එක නෙමෙයි. නැවත සකස් වෙන්නේ ස්වභාවයකට වෙනවා කියන එක. ඒතර සංඥා අபிසංකරණයයි ගමන කියලා පෙන්වුවේ ඒකයි. ඒකයි සංඥා අபிසංකරණ නිරෝධයයි එහෙනම් බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ නිවන් මඟ සංඥා අபிසංකරණයයි සසර යන ගමන. නැවත සකස් වෙන සංඥා ස්වභාවය. ඔබට මනා නුවණින් දකින්න පුළුවන් ඔබ හිතනවා ඔබ හිතනවා යමක් ඔබ හිතනවා ඔබ දෙයක් දකිනවා අපි තුම ඔබ කොස් ගෙඩියක් දකිනවා කියලා ඊට පස්සේ ඔබ වරක ගැන හිතනවා, ගැට පොලොස් ගැන හිතනවා, පොලොස් ගැන හිතනවා, ඒ කොස් ඇට මාළුවක් හදාගෙන කන්න හිතනවා. මේ වගේ ඒවැය තියෙන කොහොල්ල ගැන හිතනවා, ඒවා දා ඒවා කුණු කොට විසික් කරන්න බැරි එක ගැන හිතනවා, ඒවා කපන්න බැරි කම හිතනවා. ඒකට තියෙන ඒ ඒ ගොඩාක් ඒවා ඔබට මැවෙනවා. මේ තමයි සංඥාවල ස්වභාවය. සංඥා අபிසංකරණය කියන්නේ ඕකටයි. අර ප්‍රපංච හදනවා කියන්නේ, මඤ්ඤණා කරනවා කියන්නේ, සිතුවිලි නැවත නැවත නැවත නැවත නැවත නැවත පැටව ගන්නවා කියන්නේ මේකම කතාවයි. ඇත්තටම අපි ජීවත් වෙනවා කියන්නේ ඕකටයි. එක සංඥාවක් විශාල සංඥා ගොඩකට හේතුවක් වෙලා එක අරමුණක් එක චේතනාවක් අපිව නැවත සකස් කරන්න හේතු වෙනවා. ඒකයි චේතනාම් භික්කවේ කම්මම් වදා කියන්නේ. මේ මේ කතාව තමයි මේ ලියාගෙන යන්නේ. බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ දෙයම තමයි. ඒක ඔබට මනාකොට දකින්න ලැබෙනවා. මේ මේ සංඥා බුදුන් වහන්සේ ඊට පස්සේ මේ මෙතනදී අර සංඥා වේදේතේ නිරෝධ සමාපත්තියයි අවසානය කියලා කියන්නේත් නැහැ. ඒක කියන්නේ වේදේ Hindu ධර්ම තුල. නමුත් බුදුන් වහන්සේ කියන්නේ ඊටත් එහා ගිය කතාවක්. බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ යම් හේකින් අන්තට පිරිවැඩියෝ ඒ කියන්නේ අර බ්‍රහ්මණයෝ නිගණ්ඨයෝ ජටිලයෝ අන්තට පිරිවැඩියෝ මහන ගේම් තෙමේ සංඥා වේදේති නිරෝධයක් කියයිද? ඒ දසුවේයි පනවයිද? ඒ කිමෙක්ද? ඒ කෙසේදයි? මෙසේ කියන්නා වුනම් මේ කරුණ ආනන්ද මෙසේ කියන අන්තටු පිරිවැඩියෝ මෙසේ කිය යුතු වන්නා අවත්නි භාග්‍යතුන් වහන්සේ සුව වේදනාවම සඳහා සුවයයි නොපනවති ඒ කියන්නේ අපි දැන් ওই සාමාන්‍ය එදිනෙදා කතා කරනවානේ මේ සැප මේ දුක මේ සැප මේ දුක බුදුන් වහන්සේ සැප වේදනාවේ ම සැපයි කියන එක මෙන්න මෙතනදි කියනවා නෑ එහෙම දෙයක් නැති බව. ඒක මනාකොට මේ මේ සියුම් වාක්‍ය මේ එකම වාක්‍යයයි. නමුත් ඒක විශාල ගැඹුරක් තියෙනවා. ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ සුව වේදනාවම සඳහා සුවයයි නොපනවති. ඇවැත්නි යම් තැනක සුවය ලැබේද යමක් යමක් සුවද එය තථාගතයන් වහන්සේ සුවයයි පනවන සේක. එතකොට මෙන්න මෙතන ඊටාම ගැඹුරුයි. එතකොට බුදුන් වහන්සේම දේශනා කරනවා සුව වේදනාවේ සුවයක් පනවන්නේ නැති බව. ඒ කියන්නේ සුව වේදනාව සුව වේදනාවම සඳහා සුවයයි නොපනවති. සුව වේදනාවම තමයි සුවේ තියෙන කියන එක බුදුන් වහන්සේ කියන්නේ නැහැ කියනවා. ඒක මේ ධර්මයේ හොඳින් අධ්‍යයනය කරනකොටත් අපිට පේනවා. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා හිතන්නේ මේ සුවේ කියන්නේ සුව වේදනාව කියලා. නමුත් බුදුන් වහන්සේ සුව වේදනාවම සුවයයි නොපනවති කියලා කියනවා. ඒ කියන්නේ ඊටත් එහා ගිය කතාවක් මේ මේ සුව වේදනාවෙම සුවයයි නොපනවති කියන්නේ ඒ වේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන තැන ඒ සංඥාවයි වේදනාවයි නිරෝධය කරගෙන සිටින තැන ඒ සුවයක් කියලා දෙයක් ගැන කතා කරන්න බෑ. ඒයි පරම සාන්ත සුවය. නමුත් එතන සුවයක් නැහැ. එතන එතන එතන එතන දැනෙන සුවයක් ගැන නැවතත් බුදුන් වහන්සේ ඊගාව වාක්‍යයේදී කතා කරනවා. අතන සුවයක් නැහැ කියනවා. සුව වේදනාම සුවයි කියලා පනවන්නේ නැහැ කියනවා. හැබැයි තත් අතර විපස්සති කියනවා වගේ. ඒ බුදුන් වහන්සේ කියනවා එතන එතන තන්තං තථාගතෝ සුකස්මි පඤ්ඤාපේති කියන එක. ඒ කියන්නේ ඒ තථාගතයන් වහන්සේ ඒ අර අපි කියනවානේ මේ මොහොතට අවදිය කියන එක. අපි කියනවානේ මොහොත පමණි තියෙන්නේ කියන එක. අපි කියනවානේ මේ මොහොතට එහා දෙයක් නැහැ මේ මේ මෙතනම තියෙනවා මේ කතාව මෙතනම තියෙනවා මේ කතාව බද්ධේ කරත්න තියෙන තැන ඒකෝ බද්ධේකෝ කියන තැන එතන එතන එතන එතන වේදනා සංඥා නිරෝධයත් තුලයි ඒ සෝය පෙන්වන්නේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන එක වේදනා සංඥා නිරෝධයටපත් වෙන එක තානංකෝ පනේතං ආනන්ද විජ්ජති යං අඤ්ඤතිත්‍ය පරිබ්බාචක ඨානංකෝ පනේතං ආනන්ද විජ්ජති යං අඤ්ඤත්‍ත්‍ය පරිබ්බාජික එවං වේදේයං සංඥා වේදේති නිරෝධං සමනෝ ගෝතමෝ ආහ තංච සුකස්මින් පඤ්ඤාපේති තයිදං කිංසු 타이다 කතන්සුති එවම් වාදීනෝ ආනන්ද අඤ්ඤතිත්‍ය පරිභාජක එවන්සු වචනීය න කෝ ආවුසු භගවාසුකං යේච වේදන සන්දාන සුකස්මින් පඤ්ඤාපේති යත්ත යතා උසෝ සුඛං උපලබ්බති යං හි යං හි සුඛං තන්තං තථාගතෝ සුකස්මින් පඤ්ඤාපේතිති ඒ සංඥා වේදිතේ නිරෝධ සමාපත්තිය කියන තැන අති ගැඹුරුයි කියපු කාරණේ එතන අපිට ඕන වුණා මේක මනාකොට දිගහරින්න ඒ සංඥාවත් වේදනාවත් සුකුමක ඒ සුකුම ස්වභාවයේ පවතින තැන. අපි කිව්වා ඔබට ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන පටිනිසග්ගානුපස්සී අවසාන තියෙන තැන. අපි කිව්වා ඒ ඒ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන තැන නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිසග්ගානුපස්සී කියන මග නැවත කෙලෙස් හට නොගන්න ස්වභාවයක් තමයි දැනෙනවා කියලා. ඒ ස්වභාවයට පත්වීම තුළ ඒ මහා සෝයක් තුළ ඒ දැන් නැවත සකස් නොවන ස්වභාවය ඒ මහා සාන්ත අපි කියන නේතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සෝයයි කියලා. එතකොට මේ සිතුවිලි කියන තැනත් රළු ස්වභාවය. ඒ රළු ස්වභාවය සිතුවිලි කියන්නේ ඇත්තටම මේ නාම රූප එකතු වෙන තැන සිත තියෙන තැන. ඒ සංකාර ඒ අනිච්චවත සංකාරා කියන තැන. උපාදවය ධම්මිනෝ උපජ්ජිතව නිරුද්ධං තේසං උපසමෝසකෝ ඒත් කතා කරන සමෝසකෝ කියලා. යදා අපි කතා කරනවානේ ඒතං සාන්තං ඒතං ප්‍රණිතං යදිද සබ්බ සංඛාර සමතෝ වගේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය අපේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤා ඒක අතවසයන් දකින්න කියන අති නිබ්බන් සියලු දුකෙන් මෙතන ඒ සමග්ගෝ එකමගයි විසුද්ධියට ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමත මේ හැමතැනම සබ්බ සංඛාර සමතයක් ගැන කතා කරන්නේ සියලු සිතුවිලි සමතේ වෙන්න ඕනි කියන එක තමයි පැහැදිලි වෙනවා. දැන් සිතුවිලි තියෙනකන් දුකෙන් මිදීමක් නැහැ. සබ්බුපති පරිනිසග්ගෝ කියන්නේ උපදී අලගත්ත ගොඩත් අත්හැරන තැන. විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ ආශ්‍රව කෙලෙස් ශ්‍රේවි කියන මඟ අපි මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන ආකාරය පව පැහැදිලි කරනවා. ඔබට ඇයෙන්නේ නැති. ඇත්ත. ඒ ප්‍රායෝගික ධර්මයේ. ඒ ඔබටම දැනේවි. බාහිර ලෝකයෙන් මිදෙන තැන, සිතිනුත් මිදෙන තැන. ඒ සියල්ලේ මිදි මිදි යන ස්වභාවය ඔබගේම කම්පන චංචන ස්වභාවය මිදි මිදියන් ස්වභාවය ගොඩාක් අය අපිට ප්‍රකාශ කරන ප්‍රත්‍යක්ෂතාවයට යන මඟ තුල ඔවුන්ගේ අත්දැකීම් මිදි මිදි යන ගමන තුල ලැබෙන අත්දැකීම් ඊටාම වැදගත් බොහෝ අයද සුවයක් ලබනවා මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ ඔහුට සුවයක් ලැබෙනවා අපිට එක අම්මා කෙනෙක් කියනවා තමන්ගේ දරුවා අවුරුදු 14යි ඒ දරුවා කියනවලු යාළුවොත් එක්ක රණ්ඩු කරන්න යනකොට ඒකේ කිසි පළක් නැහැ කියලා. තමන්ගේම හිතේ තියෙන්නේ කියලා. ඒ යාළුවා හොඳ නැහැ කියලා. මේ අම්මා කියනවා මේ දරුවා පුදුමාකාර විදිහට නිවිලා ඉන්නවා කියලා. බුදු දරුවාට කිසිම අනිත් අයගේ ගිනි ගන්න තැන දරුවා බොහොම සාන්ත සෝයෙන් ඉන්නවා කියලා. ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ දේශනා අපේ මේ දරුවාගේ ගොඩාක් මේ ගතිගුණ වලට දියුණුවට හේතු වෙලා තියෙනවා කියලා. ඒ දරුවා හොඳට ඉගෙන ගන්නවා. ඒ වගේමයි ඒ දරුවා සමාජය සමග ගැටෙන්නේ නැහැ. අන්න එවැනි දරුවන් අනාගතයේ බිහි වෙන්න ඕන. එයයි මේ ඇත්තටම ධර්ම දීපයක් බවට පත් වෙන තැන. සිද්ධවන්න ඕනේ දේ එයයි. මේ මේ හැම කෙනෙක්ගේම ගින්නක් තියෙනවා. අපි සාමාන්‍ය සමාජය තුළ වයසට ගිය අපි ගොඩක් අයගේ දකින්න ගින්නක්. එයයි විශාල ගින්නකපත් වෙනවා. ඒ අම්මම කතා කරනවා. එවැනි ගින්නක් එතනක් තියෙන බව. ඒ අම්මා ඒ නිසාම දහමට යොමු වුණු බව. ඒ නිසාම අම්මා මේ දේශනා සවන් දුණු බව. ඇත්තටම වැටහෙනව නේද? කොයිතරම් ඒ ඉතුමියගේ මහත්ය පවා මේ දහමට යොමු වෙලා ඒ දරුවා පවා දහමට යොමු වෙලා ඒ ඒ කාන්තාව පවා දහමට යොමු වෙලා දහමට යොමු වෙලා කියලා කියන්නේ නිවිලා ගිනි ගන්නෑ කියන එක මහා සාන්ත ස්වභාවයක් ඊර්ෂ්‍යා වෛරේ ක්‍රෝධේ නිතරම අනිත්‍යයේ දොස් දකින්න එක බණින එක ඒකෙන් මිදලා හැම තිස්සෙම අපිට පේන්නේ අනිත්‍යයේ වැරදිමයි අර අර එක්ක අපිට පේන මේ මේ දේ නිසායි උනේ. මෙන්න මේකයි වැරද්ද. මේ දේ ඔක්කොම තමන් හරි වෙලා අනිත් අය ඔක්කොම වැරදි වෙලා. එතන තමයි මුළු රටම තියෙන්නේ. ඒක නිසා අර මුළු රටේම පිරීමක් තියෙනවා. ඒකට හේතුව ධර්මයේ ගිලීමයි. තම සිත දකින්න නැති තැන පිරීමයි අපි තුල තියෙන්නේ. තමන්ගේම සිතේ ස්වභාව දැකලා මිදෙන ගමයි මේ නිවන් මඟ අපිට හමු වෙන්නේ. ඉතින් මේ වටිනා තැනක් තමයි මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන එක. දැන් අපි ගොඩක් වෙලාවට කියනවා අපිත් මේ පරයන්කය තුළ අපි මෙතන නිරෝධ සමාපත්තියට සමවදිලා ඉන්නවා කියන එක. නමුත් මේ ගොඩක් අයට පිළිගන්න බෑ. අපි කියන්නේ කිසි කෙනෙකුට පිළිගන්න. ඔබ උත්සාහ කරනවා නම් ඔබට පුළුවන් නම් එකම සංඥාවක ආකාශ සංඥාතනේ හිත පපවත්වන්න. අනි සියල්ල මිදි මිදි යනවා නම් ඔබට මේක හමු වෙන හමු නොවේ තියෙන්නේ. එහෙමනම් ඔබට පුළුවන් සංඥා සුකුමන ගමන තුළ ඒ මහා සුගතිය ඔබට හිමි වෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැවත මේ සතෙක්ගේ පණුවෙක්ගේ තීරයන් සතෙක්ගේ කලලක ඔබේ සංඥා ස්වභාවය සකස් වෙන්නේ සියල්ලෙන් මිදිලා. ඒකාන්තයි. සුද්ධාවාසයක සකස් වෙනවා කියන්නේ මහා සුකුම ස්වභාවයක් එතනින්ම නිවනටපත් වෙනවා කියන එකයි. ඒ ශක්තිය යම් සකස් වෙන තිබුණා නම් ශක්තියක් ඒ නිරුද්ධ වෙලා යනවා. මේ අවසාන ආත්ම භාවය කියුවේ ඒකයි. අපිට ආත්ම කතාවක් නැහැ. සකස් වෙන සකස් වෙන සංඥාව Nirodhayයි දකින්නේ. එයයි නිවීම. එයයි නිවන් මාර්ගය. නිබිදන්තේ විරාගන්තේ විරාගන්තේ නිරෝධන්තේ නිරෝධන්තේ පටිනිස්සග්ගානුපස්සී ගමනයයි. එහෙනම් හැමෝටම ඒ ගමන හමු වෙන්න ඕනේ. ඒකායන සුගති පරායන මග වෙන්නේ ඒ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පමණයි. කිසි දවසක අපි ඔය කරන සමහර වෙලාවට අපි ওই දෘෂ්ටිගතව ඉන්න කරන දේවල් වලින් පළක් නැහැ. සත්‍ය ධර්මයට අවදිවන්න. හැමෝටම තෙරුවන් සරණයි.